තව ප්‍රශ්න තියනවද? හොඳයි එහෙනම් අපේ වෙලාවත් නිමා වෙන නිසා අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරමු. සූම් එකේ එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. සති සම්පජඤ්ඤයේ වඩන ආකාරය ගැන දේශනාව පවත්වපු දිනය දැනගත හැකිද? සාති සම්පජාඤ්ඤය ගැන ඊයේත් අපි දේශනාවක් කළා අන්තර්ජාලය ඔස්සේ ඒකත් Zoom එක Zoom එකෙන්මයි කළේ නමුත් ඒක පටිගත කිරීමක් කරගන්නට නොහැකි වුණා අපි සති සම්පජාඤ්ඤය ගැන කරපු දේශනා මේ ධර්ම සාකච්ඡා පෙළේම ඔය YouTube link එක ඔස්සේ ගිහිල්ලා බැලුවෙන් පස්සේ පසුගිය දේශනා ටික අහන්න පුළුවන් සතිපට්ඨාන සූත්‍රයේ මූලික කොටගෙන අපි සති සම්පජඤ්ඤය පිළිබඳව දීර්ඝ කාලයක් සාකච්ඡා පැවැත්වුවා ඒ ටික අහන්න පුළුවන් ඊට අමතර ධර්ම දේශනා අවශ්‍ය නම් YouTube එකට ගිහිල්ලා සියස රූපවාහිනී නාලිකාව සියස TV කියලා ඒකට ලොග් වෙලා එතනින් සියස රූපවාහිනියේ කරපු දේශනා ගොඩක් තියෙනවා. ඒවා මාත්‍රිකා දාලා තියෙනවා. ඒ නිසා මාත්‍රිකාවලට අනුව තෝරගන්න පුළුවන්. ඒ දේශනා කවදද කරලා තියෙන්නේ කියලා පැහැදිලි අහන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අද ධර්ම සාකච්ඡාව අපි මෙපමණකින් නිමවටපත් කරමු. ලබන සතියේ ධර්ම සාකච්ඡාව නියමිත වේලාවට පැවැත්වෙනවා. ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ සබ්බාසව සූත්‍රයේ අවසාන කාරණය අත්ති ආසවා භාවනා පහතබ්බා භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳවයි. ඉතින් අපි මේට පෙරත් සිහිපත් කළා තමන්ගේ කල්යාණ මිත්‍රයනුත් දැනුවත් කරගෙන සූම් මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් අය එහෙම සම්බන්ධ කරගන්න YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් අයටත් අවස්ථාව තියෙනවා. නමුත් අද දවසේ යම්කිසි කාර්මික ගැටලුවක් නිසා අපිට YouTube නාලිකාවට ඍජුව සම්බන්ධ කරගන්න බැරි වුණා. ඒ නිසා මේ පටිගත කරපු සටහන අපි YouTube නාලිකාවට එකතු කරනවා. ඒ සිද්ධ වෙච්ච හදිසි ගැටලුව පිළිබඳව හැම දෙනාගේම මධ්‍යස්ථ භාවය අපි අපේක්ෂා කරනවා Eh, ඒක ඉතින් අපේ දෝෂයක් නිසාවත් වෙන කාගේවත් දෝෂයක් නිසාවත් නෙමේ eh, මේ කටයුතු කරනකොට ඇතිවෙන යම් යම් කාර්මික ගැටලු සහ අන්තර්ජාලයේ eh, මොකක් හරි හේතුවක් නිසා වෙන්නට ඇති. ලබන සතියේ අපි ඒක සකස් කරගන්නට උත්සාහ කරනවා. එවනම් අද දවසේ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම වටිනා ප්‍රශ්න අද දවසෙත් මතු කරලා බොහෝ දෙනාගේ ධර්මඥානෙ දියුණු කරගන්නට මඟ සලස්වලා දුන්නා. ඒ හැම දිනාටමත් ධර්ම දේශනාවට සවන් දුන්නු ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම ප්‍රඥාව දියුණු කරගන්නට මේ කුසල් හේතු වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට හැම දිනාටම මේ කුසලය මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඇය දෙකක පමණ කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපූ ඔබ වහන්සේට පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට මේ කුසල කර්මයන් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු